නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සිල් රකිමු කියන කාරණාව. අද අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ සිල් සමාදන් වුණත් අපගේ සිල් නැවත නැවත අලුත් කරගත්තත් ඒ සීලය තුල මොනතරම් රැකෙන්න රැකවරණය ලබන්න අපි උත්සාහ කළත් මේ වෙනකොටත් පන්සිල් රකපු කෙනෙක්වත් දසසිල් රකපු කෙනෙක්වත් පුතුජන ලෝකේ නැති තරම් කුමක්ද ඒකට හේතුව පුතජනයා කියන ඒ ස්වභාවය ඒ මානසිකත්වය නිර්මාණය වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලෝභ දේශ මොහ වලින්. එහෙනම් පුතජන ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ ලෝභ දේශ මොහ වලින් නම් එතන රැකෙන සීලයක් තියෙන්න පුළුවන් කමක් නෑ නේද? ඒකින මානසිකත්වයට සීලයක් රකින්න හැකියාවකුත් නෑ නේද? එහෙනම් අපේ ජීවිතේ අපි මේ පුතජන ස්වභාවය තුළ මේ සීලය රකින්න උත්සාහ කරනකොට ඒ සීලය අපට රකින්න බැරි ඒ සීලය අපි තුල රැකෙන්නේත් නැත්තම් එහෙනම් අපි සිල් ගන්න ඇයි කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. රැකෙන්නේ නැති සීලයක් ස්වාමින්වහන්සේලා අපට දෙන්නේ ඇයි කියනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේට වැරදිලා නැහැ කියන එක අපි හැමෝම පිළිගන්නට ඕනේ. සර්වඥතා ඥානයකින් භාග්‍යතුන් වහන්සේ නම මේ ලෝකෙට යම්කිසි සීලයක් දේශනා කරනවා නම් විනයක් දේශනා කරනවා නම් ඒ කාන්ත වශයෙන් මේක රකින්න පුළුවන් එකක්. ඒක වඩන්න පුළුවන් එකක්. ඒක තුල පැවතෙන්න පුළුවන් එකක්. හැබැයි අපි ඒක නඩත්තු කරන ක්‍රමවේදය තුල යම් යම් දෝෂ තියෙනවා. සීලය තුල නෙමෙයි අඩුව තියෙන්නේ සිල් රකින්න ක්‍රමයේ තුලයි අඩුව තියෙන්නේ. ආහාරය අපට ඉර වෙනවා නම් අජීර්ණ වෙනවා නම් ඇත්තටම ආහාරය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඒක අනුභව කරපු එහෙම නැත්නම් ඒක කාපු ක්‍රමයේ තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි මේ සීලය රකින්නකොට සීල් රැකෙන විදියට රකින්නවා මිසක් අපි රකින්නේ සීලය රැකෙන්නේ නැති විදියකට. එහෙනම් මොකද්ද මේ සීලය කොහොමද ඒක රැකෙන්නට ඕනේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියන්නේ මොන වගේ සීලයක්ද කියන එක පිළිබඳව අපි නිවැරදි පැහැදිලි අවබෝධයකටපත් විය යුතුයි. අපේ ජීවිතවල වැරදිච්ච එක තැනක් තමයි සීලය සීලයක් විසින් විතරක් දකින්න එක. සීලයක් යම්කිසි ගාතාවක් වශයෙන් දකින්න එක. සීලය පදපාකට පද 10කට සීමා සහිත කරලා සීමාවෙන් දකින්න එක අපේ ලොකු හඩුවක්. ඒක අපේ දුර්වලකමක් කියලාත් කියන්න පුළුවන්. එහෙනම් සීලය අපි දකින්න ඕනේ අපේ ගුණයක් ලෙස, අපේ චරිතයක් ලෙස, අපගේ දෛනික ජීවිතය වශයෙන් දකින්නට ඕනේ සීලය. එහෙම දකින්න කෙනාට විතරයි මේ කියන සීලය ආරක්ෂා කරන්න පුළුවන්. සීලයේ ප්‍රධානම සීලය තමයි පාණාතිපාතා සීලය. ඒකනේ පළවෙනි ශික්ෂාපදය. එහෙනම් මේ පාණාතිපාතා කියන ශික්ෂාපදය අද ලෝකයේ මොනතරම් රකින්න උත්සාහ කෙරුවත් ඒ හැම මොහොතක් තුලම සිතවිලි වලින් පවා අපට සිල් කැඩෙන්නේ නැද්ද? සමහර අය ජීවිත කාලෙම මිනිසෙක් මරලා නැහැ. නමුත් එයාගේ සිටිවිලි වල මේ මිනිස්යා නම් මරන්න වටිනවා මේ වගේ හතුරෝ මේ ලෝකේ තියන්න වටින්නේ අනේ සාදු සාදු මේ මිනිසුන්ට මේක හොඳම දේ උනේ මේගොල්ලෝ මීට වඩා ඇඹරිලා ගියා නම් හොඳයි කියලා අපි द्वේෂයෙන් වෛරයෙන් පරිගැනීමේ චේතනාවෙන් සිතන්නේ නැද්ද අපේ හතුරේ මරුණාම සන්තෝෂයටපත් වෙන්නේ නැද්ද අපට ද්‍රෝහිකම් කළ කපටිකම් කළ අපට නිନ୍ଦා අපාස අගෞරව කරපු කෙනෙක් මිය පරලෝ යනවනම් අනතුරකටපත් වෙලා එයාගේ මාංශ කෑලි වලට කැඩිලා යනවනම් අපට ප්‍රීතිය වාව ගන්න බෑ නේද අපිට මරණ චේතනාව නැති වුණාට ඒ මරණ චේතනාවට අපේ එකඟතාව පක්ෂපාතභාවය අපි පෙන්නනවා නම් අපිට සීලය දැන් කඩලා නේද මරන්න ඕනේ මරණ චේතනාව තිබුණාම හොඳටම ඇති චේතනාම්බික්කවේ කම්මං වදාමි දැනටමත් කර්මය හැදිලා ඉවරයි එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සිල් රකිමු කියන කාරණාව අරන් බලනකොට ප්‍රධාන ශික්ෂා පදයේ වශයෙන් අපි පාණාතිපාතා කොහොමද රකින්නේ කියලා බලනකොට අපි මේ ලෝකේ දිහා බලනවා මේ හැම නාමයක් රූපයක් දිහා බලනවා ඒ හැම තැනම අපට අපිව ඝාතනය කරගන්න හිතෙනවා නම් තවත් දේවල් විනාශ කරන්න හිතෙනවා නම් ඒ හැම තැනම ප්‍රාණඝාතනය වෙන්නේ නැද්ද ගහට සිතක් නැහැ යකඩ කැල්ලට සිතක් නැහැ වතුරට සිතක් නැහැ ගල් වලට සිතක් නැහැ අපි දන්නවා. හැබැයි අපි දන්නවා මේ හැමදේටම පණ තියෙන බව. ප්‍රාණ ශක්තිය තියෙන බව මෙතන කියන්නේ සිත මරනවා කියන එක නෙමෙයි පණ නැති කරනවා. එහෙනම් ගස්කොළ කැපුවා දැන් පණ නෙමෙයිද නැසෙන්නේ. ඇයි මේ පුංචි අවබෝධයවත් අපට නැත්තේ? අපි මොනවද මේ ලෝකේ දැනගෙන ඉන්නේ? මොකවත් දැනගෙන නැහැ අපේ. භාග්‍යතුන් වහන්සේ මේ සිත මරනවා, සිත ඝාතනය කරනවා, සිතට වද දෙනවායි කියලා කවදාවත් මේක කියලා නැහැ. ඒක වෙනම චේතනා සම්බන්ධ ශික්ෂාපදයක්. හැබැයි මෙතන පාණාතිපාතා වේරමණී කියලා කියන්නේ ප්‍රාණඝාතයේ නැමැති ශික්ෂාවෙන් මම විරමණය වෙමි. ඒකෙන් මම නිදාසමි. ඒකෙන් වැළකෙමි කියන ඒ ආඥාව එහෙනම් ප්‍රාණය කියලා කියනකොට මිනිසුන්ටත් පණ තියෙනවා, සත්තුන්ටත් පණ තියෙනවා, ගස්කොළන් වලටත් පණ තියෙනවා. ඒ නිසා තමයි ඒ ගස්කොළන් කැපුවාම, ගිනි තිබ්බාම මැරෙනවා ඇවත් කියලා කියන්නේ. එහෙනම් ප්‍රාණය තියෙන පණ තියෙන සියලුම දේවල් අපි ආනියටපත් කරනවා නම් විනාශයටපත් කරනවා නම් හැම තැනම මේ ශික්ෂාපදය කැඩෙනවා ඇයි මිනිස්සු ප්‍රාණඝාත කරන්නේ? සතෙක් මරන්නේ ඇයි? මිනිස්සු සතේ මරාගෙන කන්නේ හැයි මිනිස්සු මරන්නේ හැයි පලිගන්නේ හැයි කියලා බැලුවාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හඩුව නෙමෙයිද වාඩි වෙලා දැස් වසාගෙන අවංකවම තමන්ගෙන් ආලා බලන්න හතුරා මරන්න තරම් තරහා ගියේ හතුරා තමන්ට යාපත කරපු දේ නොදැක්ක නිසා නෙමෙයිද සම්මාදිට්ඨිය අඩුව නේද එක මිනිසෙකුට නවත්ත ගන්න බැරි තරම් hina ඒ මිනිසයා තපස් රකින්න ඇවිල්ලා යෝගියෙක් වශයෙන් තපස් ජීවිතයට ඇතුල් වෙන්න ආපු මිනිසයාට hinaව නවත්ත ගන්න බෑ අතනත් hina වෙනවා මෙතනත් hina වෙනවා ගහට මුලා වෙලත් hina වෙනවා තනියේ වාඩි වෙලා බිම් බලාගෙන hina වෙනවා මොකද්ද මේ ප්‍රශ්නය කියලා එතන හිටපු ගුරුවරුන්ට ලොකු ගැටලුවක් එතකොට එක ගුරුවරයෙක් හිටියා ඒ මොණිවරයා ඒ උපාසක පින්වතාට කතා කරලා ආනවා පින්වත මොකද්ද මේ තරම් ඉනාවට කාරණාව මේ තරම් සන්තෝෂයට හේතුව කුමක්ද අපිත් කැමති සන්තෝෂ වෙන්න එක කියන්න කියලා කිව්වාම අනේ පින්වත් ස්වාමීනි මම බොහොම ලස්සන කාන්තාවක් අසාද බැන්දා මට දරුවෙකුත් ඉන්නවා කාලයක් යනකොට මට තේරුණා මම මේ රාගේ ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් බැඳා මිසක් මට සාකාරියක ඕමනාවක් තිබිලා නැහැ. දරුවෙක් ලබා ගැනීමට කවදාවත් අදහසක් තිබිලා නැහැ. මගේ රාගය සංසිඳවන්න මට ක්‍රමයක් ඕනේ. ඒ ක්‍රමයට විසඳුමක් වශයෙන් තමයි ඒක පිනවන්න පුළුවන් විදියට මං කෙනෙක් හොයාගෙන කසාද බැඳගත්තා. මට මේක එදා තේරුනේ නැහැ. රාගයේ කාලයක් අඩු වෙනකොට අවුරුද්දක් විතර යනකොට මගේ දුර්වලකම් මෝඩකම් මගේ තියෙන අඩුපාඩු සෑම තේරුම් ගත්තා. ඒ සෑම දෙයක්ම තේරෙනකොට මට වැරදුනා කියලා හිතනවා දැන් මේක නිවැරදි කරන්න බෑ. ඇයි මන් නිසා මෙයා අසරණ වෙනවා මගේ දරුවා අසරණ වෙනවා දැන් සමාජයට මම බැඳිලා නිදාසෙන්න ක්‍රමයක් නැතුව කල්පනා කරගෙන ඉන්නකොට එක පාර්ටම දිව්‍ය ලෝකෙන් දෙවිය පාල වුණා එයාට මට වඩා රාගය වැඩි කොහොමරි මගේ භාර්යාගේ ඉත දිනා ගත්තා මේ දෙන්න අතර සම්බන්ධයක් ගොඩ නැගුණා මම මේක දැනගෙන මේ දෙන්නා එකමුතු වෙලා ජීවත් වෙන බව ඒක ඔප්පු කරලා ඒ දෙමව්පියෝ මගේ දෙමව්පියෝ ගෙන්නලා අර දරුවවයි ගෙයයි එක අර මනුස්සයාට බාර දීලා මං සන්තෝෂයෙන් පිටත් වෙලා ආවා මේ වගේ ප්‍රශ්න රාශිය මට විසඳුන් නැතුව ඉන්නකොට ඒ සේරම උත්තර නැති ප්‍රශ්න ටික මේ මනුස්සයා බාරගෙන මාව නිදාස් කළා මේ ප්‍රීතිය මට දරා ගන්න බෑ අවුරුදු 25 30ක් මට විඳින්න තිබු දුක්වලින් මාව නිදහස් කළා මේ මිනිස්සයා. ඒ සන්තෝෂේ මට වාව ගන්න බෑ. ඒකයි මේ තරම් මං සන්තෝෂෙටපත් වෙලා ඉන්නේ. එහෙනම් බලන්න මේ ලෝකයේ අර යහපත දැකපු නිසා මේ මිනිස්සයා සන්තෝෂෙන් ලේ ටික පිරිසිදු කරගන්නවා. හැබැයි මගේ භාර්යාවත් එක්ක අනියම් සම්බන්ධයක් ඇති කළගත්තා. මගේ භාර්යාව හිත දිනාගත්තා. මගේ පෞල් ජීවිතේ නැති කළයි කියලා මේක මිත්‍යා දිට්ඨියෙන් දැක්කනම් අපි පොළු හරගෙන මේ මිනිස්සයා මරන්න යන්නේ නැද්ද? අපේ මන්නපියාවක් අරගෙන මුවත් නැද්ද මේ මිනිස්යාගේ අතපය කපන්න එහෙනම් දැන් ප්‍රාණඝාත කරන්න ඒ මිනිස්යා මරන්න කුමන්ත්‍රණය කරලා ඝාතනය කරන්න මේ අවශ්‍යතාවය නැති උනේ අර මිත්‍යාව තිබුණ නිසා නේද සම්මාව නැති නිසා නේද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අඩුපාඩු නිසා තමයි මේ හැමෝතුළම සිල් කැඩෙන්නේ. ඇයි මේ පුංචි දේවත් අපට තේරුම් ගන්න බැරිද? ආර්ය අෂ්ටාංග මාර්ගය අපි තුල නිවැරදිව පවතිනවා නම් කවදාවත් අපිට සිල් කැඩෙන්නේ හේතුව සිල් රකින්නේ කවුරුත් සිල් ටික ඉබේ රැකෙනවා එහෙනම් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට මේකේන සිල් ටික ඉබේම රැකෙනවා රකින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ එහෙනම් යම්කිසි කෙනෙක් යමෙක් මරනවා නම් සතෙක් මරනවා නම් ඒකේ යථාර්ථය දැක්කේ නැහැ මේ ලෝකයේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් නැත්තම් දරුවෙක් වෙලා ඉපදිච්ච නැති කෙනෙකුත් මේ ලෝකේ නැත්තම් වැවේ මාළු ටික දැන් අපේ පෙර අම්මා තාත්තා නෙමෙයිද? ඒ මාළුවාට බෙලිකොක්ක දාලා හැදලා අරගෙන ගලේ ගාලා මරලා පුච්චලා කන්න කිසිම කෙනෙකුට බෑ. හේතුව ඒ මගේ පෙර සංසාරේ මගේ අම්මා පෙර සංසාරේ මගේ තාත්තා මට ඒ තාත්තගේ අම්මගේ මාංශයට ලුණු ඇඹුල් දාලා තෙල් වල දාලා පුච්චලා එහෙම නැත්නම් ගිනිමැලේ පුච්චලා උණු වතුර දාලා තම්බලා මට කන්න බෑ කවදාවත් ඒක කෑවාම ඒක ජීර්ණය වෙන්නේ අජීර්ණය වෙනවා වමන යනවා ඒක දකින දකින සැරේ අම්මා නේද තාත්තා නේද කියලා හිතෙනකොට අනුකම්පාව දයාව වැඩෙනවා මිසක් කවදාවත් අපි තුල ද්වේෂයක් වෛරයක් ඇතිෙන්නේ නැහැ සම්මාදිට්ඨිය අඩුව නිසා තමයි පාණාතිපාතා සිද්ධ වෙන්නේ. අපි නැවත නැවත මේ සත්තු ඝාතනය කරන්නේ වනයේට කියලා සත්තු මරාගෙන මස් ටික අපි පුච්චාගෙන කන්නේ ඒ හැමතැනම සම්මාව නැති නිසා නෙමෙයිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන සම්මාවේ අඩුපාඩු ඒ නිසා තමයි අපි මේ හැම දෙයක්ම වැරදි ලෙස දකින්නේ දැන්වත් සම්මාව නිවැරදි ලෙස දකින්නට ඕනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අඩුපාඩු ටික නිවැරදි කරනකොට ඒ දුර්වලකම් නිවැරදි කරනකොට සිල් ටික අපි තුල බැබලෙනවා ඒ නිසා තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැමෝම සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියට එන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ගොඩාක් කට්ටිය සිල්ලා මාර්ගෙන නැහැ ඒගොල්ලෝ පැවිදි වෙලත් නැහැ සමහර අය. හැබැයි ඒගොල්ලෝ පච්චේක බුද්ධ වෙලා රාහත් වෙලා පිරිණිවන් පානවා. මොකද්ද වඩපු ධර්මය හැම දෙයක්ම යහපත් ලෙස දැක්කා. හැම දෙයක්ම යහපත් ලෙස ශ්‍රවණය කළා. හැම දෙයක්ම යහපත් ලෙස කතා කළා. යහපත් ලෙස ජීවත් වුණා. යහපත් ලෙස කල්පනා කළා. මෙන්න මේ කාරණා තුළින් මම බොහොම ලස්සන චරිතයක් වෙලා අද මම සසරෙන් එතර වුණා. එහෙනම් අපේ ජීවිතය තුළ අපි මෙච්චර කාලයක් සිල් රකින්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. හැමදාම සිල් රකින්න උත්සාහ කළා. කවදාවත් මේ සිල් රැකෙන ක්‍රමවේදය හැදුවේ නැහැ. ඉබේම සිල් රැකෙන ධර්මතාවය අපි කවදාවත් පුරුදු පුහුණු කළේ නැහැ. මේක අපේ අඩුපාඩුවන් මේ දුර්වලකම අපි නිවැරදි කරගත්තේ නැහැ. මේක නිවැරදි කරගන්න අවශ්‍යයි. එහෙනම් අපි තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් උන්වහන්සේ දේශනා කරපු නිර්වාණ සද්ධර්මයේ සරණ යනවා නම් ආර්යමා සංඝයාගේ සරණ යනවා නම් මේ කියන ධර්මතාවය මේ කියන අවබෝධය අපි තුල තිබිය යුතුයි මේ අවබෝධය නැතුව මේ ගමන යන්න බෑ මේ කියන සංසාර දුකෙන් විමුක්තියටපත් වෙන්න බෑ අපට එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සිල් රකිමු කියන ධර්මතාවය අරන් බලනකොට මේ හැමතැනම ප්‍රාණඝාත වෙන්නේ ප්‍රාණඝාත කරන්න ඉතින්නේ සම්මාවෙන් දකින්න බැරි වෙච්ච නිසා අතුරු අපට කරන්නේ අතුරුකම් නෙමෙයි අපේ අකුසල ටික පරිසම් දෙන්න අපට උදව් කරනවා මිනිස්සු අපේ දේවල් පැහැර ගන්නවා නෙමෙයි අපට අත්හරින්න උදව් කරනවා මිනිස්සු අපට නිඳා කරනවා නෙමෙයි නිඳාව තුලින් අපේ කර්මය ගෙවන්න අපට උදව් කරනවා මිනිස්සු අපව විනාශ කරනවා නෙමෙයි අපේ ගේ තියෙන පෙර සංසාර වල කරපු කර්ම පරිසම් දෙන්නේ ඒගොල්ල අපට උදව් කරනවා එහෙනම් හැම දෙයක්ම අපේ යාපතට නම් මේ සම්මාව නැත්තම් ඒ අතුරුකම් කරන නිඳා කරන අපාස කරන අපේ දේවල් කඩා වඩා ගන්න අපේ දේපලවල් කොල්ල කන්න හැම කෙනාම අපි විනාශ කරන්නේ නැද්ද ගේක අයිතිකාරයෙක් ඉන්නවා නම් ඒ ගෙදර අයිතිකාරකම නිසා මේ මනුස්සයාගේ ආයුෂ ඉවර වෙන්නේ නැද්ද? රස්සාවක අයිතිකාරයෙක් ඉන්නවා නම් අවුරුදු 55 වෙනකන් ඒ රස්සාවට තමන්ගේ ආයුෂ ඉවර වෙන්නේ නැද්ද? බිල්ඩිමක අයිතිකාරයෙක් ඉන්නවා නම් ඒ බිල්ඩිමේ වත්කම් නිසා ඒ ජීවිත කාලෙම බිල්ඩිමේම තමන්ගේ ආයුෂ ඉවර වෙන්නේ නැද්ද? අපේ රස්සාව කෙනෙක් නැති කරනවා නම් ඒ රස්සාව නිසා නැති වෙන්න තිබිච්ච ආයුෂ අපට ඉතුරු කරලා දුන්නා. මාන වෙලා ಗುಣධර්ම වඩලා ඊතර වෙන්න. ගෙයක් තියෙනවා නම් සහෝදරේ ඥාතිය ගෙයේදී බලාත්කාරයෙන් හරි කුමන්ත්‍රණයෙන් හරි ඒක පවරගෙන ලියාගෙන ඒ gedara අයිතිකාරකම නැති කරලා ඒ ගේ නිසා වැය වෙන්න තිබිච්ච ආවිස වලින් අපිව නිදාස් කරලා මාන වෙලා ಗುಣධර්ම වඩන්න අපි අපිට යා කුසලයක් නෙමෙයිද මේ පරිසම් දුන්නේ අපට ආපතක් නෙමෙයිද කළේ අපගේ ජීවිතය ආරක්ෂා කරලා නිවන් දකින්න අවස්ථාවක් නෙමෙයිද මේ නිර්මාණය කරලා දුන්නේ ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒ ගොඩනැගිල්ලේ විශාල වත්කමක් තියෙනවා නම් ඒ වත්කම නිසාම ගොඩනැගිල්ල නිසාම ඒක නිසා තිබිච්ච බැඳීම නිසාම අපේ ජීවිතේ මේකට කැප වෙන්නේ නැද්ද මුළු ජීවිතේම ඒක නිසා ඉවර වෙන්නේ නැද්ද? ඒක යම්කිසි කෙනෙක් වංචනික ලෙස පැවරගෙන යම්කිසි කෙනෙක් බලෙන් හරි ඒක අයිති කරගෙන අපිව නිදාස් කළාම ඒ ගත කරන්න තිබිච්ච කාලය අපට මාන වෙලා ಗುಣධර්ම වඩලා සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න දැන් අපට අවස්ථාවක් නෙමෙයිද? එහෙනම් අපේ දේපල අයිමි වෙනකොට සන්තෝෂ වෙන්න. අපේ අමුදරුවා අයිමි වෙනකොට සන්තෝෂ වෙන්න. අපේ වත්කම් නැති වෙනකොට සන්තෝෂ වෙන්න. අපේ රස්සාවල් අයිමි වෙනකොට සන්තෝෂ වෙන්න. ඒ හැම දෙයක් තුළින්ම අපට යාපතක් වෙන්නේ. හැම දෙයක් තුළම අපගේ විමුක්තියට පාරක් ඇදෙන්නේ. අපගේ නිවීමට දොරටුවක් ඇරෙන්නේ. ඇයි මේ සම්මාව යාපත අපි දකින්නේ නැත්තේ? අපේ ජීවිතවල මේ සම්මාව නැති නිසා අපි මිනිස්සු මරන්න හදනවා අපි වෛරකාරයෝ නිර්මාණය කරගන්නවා මිනිස්සු නැති කරන්න හදනවා අනිත් මිනිස්සුගෙන් පලි ගන්න හදනවා මේ හැම තැනම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මාවේ අඩුපාඩු මෙන්න මේ දෝෂ නිර්දෝෂ කරගන්න පුළුවන් නම් මේ අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම පානාති පාතා කියන සීලය පානක් ලෙස ආලෝකමත් වෙනවා. ඒ සීලය අපි තුල බැබලෙනවා. මේ ලෝකයේ කිසිම දවසක කුරා කුඹයාගෙන් අපට අකටයුත්තක් වෙන්නේ අපි සර්පයෝ මරලා නැත්නම් සර්පයෝ අපිව මරන්නේ අපි මාළු මරලා නැත්නම් මාළු අපිව මරන්නේ අපි මිනිස්සු ඝාතනය කරලා නැත්නම් මිනිස්සු අපිව ඝාතනය කරන්නේ අපි ස්වභාව ධර්මයට ඉන්සා පීඩා කරලා නැත්නම් ස්වභාව ධර්මයෙන් අපට විපතක් ලැබෙන්නේ මේ ගස්කොළන් අපගේ ඉසට සෙවණක් වෙනවා මේ පර්වත ගල් අපට රැකවරණයක් වෙනවා. මේ වතුර අපට පිපාසයේ සංසිඳවන අපට බේසත්‍යයක් ගිලම්පසම් බවටපත් වෙනවා. හේතුව අපි ස්වභාව ධර්මයට කොච්චර ආදරේද මොනතරම් ඒගොල්ලන්ට යාපත කරනවද? ඒ තරම් යාපත ස්වභාව ධර්මයෙන් ලැබෙනවා. ලෝක සත්‍යයට මොනතරම් යාපත කරනවද? ඒ තරම් යාපත ලෝක සත්‍යයෙන් ලැබෙනවා. මේක තමයි හේතුඵල ධාම මේක තමයි කර්මඵල ධර්මතාවය එහෙනම් අපේ ජීවිතයේ අපි මේ තරම් සත්තුත් එක්ක අපි වෛර බැඳනනම් සත්තු මරමර කෑවනම් මේ තරම් මිනිසුන්ට වෛර කළානම් අපාස කළානම් අදත් අපට වෛරකාරයෝ ඉන්නවනම් විරුද්ධකාරයෝ ඉන්නවනම් ඒ හැම විරුද්ධකාරයෙක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අපි තුල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය නැති නිසා අපි තුල මේ යාපත් ධර්මතාවය නැති නිසා නේද එහෙනම් අපි තුල සම්මාදිට්ඨිය නැත්තම් තාම අතුරු ඉන්නවා. තාම අපිට අමනාපකම් තියෙනවා. තාම අපි විරුද්ධ වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. අපි මරන්න බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. එහෙනම් සිල් පැයෙන් පැයට දුන්නා සිල් රැකෙන්නේ හේතුව තප්පරෙන් තප්පරයට මේක කැඩෙනවා නම් තප්පරෙන් තප්පරයට සිල් ගන්න ඕනේ නේද? එහෙනම් සිල් එයාට දෙන්න පුළුවන් කමක් නැහැ. සිල් දිය කරලා එයාගේ කටට වක් කරන්නට ඕනේ. හේතුව මුළු ශරීරයම සිල් වලින් පුරවන්නට ඕනේ. හේතුව ඒ තරම් සිල් කැඩෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මෙච්චර කාලය සිල් රැක්කා. අදින් පස්සේ සිල් රකින්න එපා. සිල් රැකෙන වැඩපිළිවෙල හදන්න. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් සිල් රැකෙනවා. අපි හැමෝම අද ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් සිල් රැකෙන මානසිකත්වයටපත් වෙමු. අපේ සිල් ටික ඉබේම රැකෙන තත්ත්වයටපත් කරමු. එහෙනම් මෙච්චර කාලයක් අපට ඇයෙන හැම දෙයක් තුලින්ම ඒ මිනිස්සු අපට බයිනවා නෙමෙයි, නිඳා කරනවා නෙමෙයි, අපහාස කරනවා නෙමෙයි. අපි පෙර සංසාරේ නිඳා කළා, අපහාස කළා, අගෞරව කළා. ඒවා තමයි අපට පරිසම් දෙන්නේ. හේතුඵල ධර්මයක් මෙතන සම්පූර්ණ වෙන්නේ. ඒ බැනපු ටික මේ මිනිස්සු පූජා කරනවා. ඒ නිඳා ටික මේ මිනිස්සු පූජා කරනවා. ඒ අපහාස ටික මිනිස්සු නැවත අපට බාර දෙනවා. ඒ හැම දෙයකම අයිතිකාරයා මම තමයි කියන මේ සම්මා සෝත සතේ අපි තුල තියෙනවා නම් අර බයින මිනිස්සයා මරන්න යන්නේ නේද? ඒ අපහාස කරන මිනිසයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරන්නේ නේද? දැන් බලන්න අපි පානාතිපාතා රැක්කේ නැහැ. පානාතිපාතා අපි තුල මොනතරම් ලස්සනට රැකෙනවද කියලා. එහෙනම් සම්මා සෝතේ අඩු වෙනකොට ඇයෙන හැම වචනයක් තුළින්ම අපට සත්තු මැරෙනවා. එක භික්ෂුවක් හිටියා අපි දනුවත් පොල්ලක් අරගෙන රිලෙවේ පස්සේ පන්නනවා ඇතම්මයක් විතර නවත්තලා පින්වත් ස්වාමිනේ පොල්ලක් අතේ තියෙනවා. මොකද බොවන්සේ මෙච්චර කලබලේ භාවනා කරන්න දෙන්නේ මේ තිරිස හිසනා කෑ ගන්නවා කරදර කරනවා අනේ ස්වාමිනී ඒ කරදර කරන නිසා නේද ඔබ වහන්සේ මරන්න තරම් තරහා යන චරිතයක් කියලා තේරුනේ ඔබ වහන්සේ පානාති පාතා තාම රකින්නේ නැහැ කියලා තේරුනේ ඔබ වහන්සේට શબ્දයක්වත් ඌලගෙන ඉන්න බෑ શબ્දයකටවත් තොරතුරු දෙන්නේ නැහැ කියන දුර්වලකම් ඔබ වහන්සේට පේරුනේ අර රිලවා ඔබ වහන්සේට අපහාස කළා නෙමෙයි කරදර කළා නෙමෙයි ඔබ වහන්සේගේ සැබෑ මානසිකත්වයේ තේරුම් කළා ඒ දුරුවට ඒ වඳුරට සාදුකාර දෙන්න ඒ රිලවට සාදුකාර දෙන්න, ඒ පක්ෂියාට කුරුල්ලට සාදුකාර දෙන්න, ඒගොල්ලෝ කමටාන් දෙනවා, ඒගොල්ලෝ බෝවන්සේගේ කම්මටාන් ආචාර්ය, ඒගොල්ලෝ බෝවන්සේගේ ගුරුවරු එතකොට ඒ භික්ෂුව පොල්ල අතහැරලා කල්පනා කළා අනේ මේ රිලවා මේ තරම් යහපත කරලාද මේ වගේ බෝධිසත්වයකට මං ඝාතනය කරන්න වෛර බැඳගත්තේ අනේ මං තරම් දුර්වල මිනිසෙක් අනේ මේ දිරල රිලවා මේ පැත්තට දිව්වේ අද්දක වැඳලේ පැත්තට සාදු කිව්වා අනේ පින්වත් රිලවා ඔයත් කවදාරි දවසක තුන්තරා බෝධියකින් පිරිනිවන් පානවා අපේ මාබෝධි සතානන් වහන්සේත් මේ වගේ කුලවල ඉපදිලා හිටියා එහෙනම් මගේ ජීවිතේ මේ රිලවෙට මේ හම්බ වුණේ තුන්තරා බෝධියක් පතාගෙන යන බෝධිසත්වයන් ඒ බෝධිසත්වයා තිරිසන් කුලේ ඉපදිලා හිටියත් මට කමටානක් දුන්නා තාම මං තාපසයෙක් වශයෙන් ඉන්න සුදුසු නෑ තාම පානාතිපාතා රැකෙන්නේ තාම මං කලබලකාරී තාම මන් තුල කිසිම සංසුම්භාවයක් නෑ වෛරය තාම තියෙනවා ශබ්ද වලට ඔරොත්තු දෙන්න තරම් මම හිත හදාගෙන නෑ පුංචි ශබ්දයටත් මං කැළඹෙනවා අනේ මේ බෝධිසත්වයා මෙච්චර කාලයක් කෑගගා මට බන කියලා තියෙනවා මෙච්චර කාලයක් මට කමටාන් දීලා තියෙනවා අනේ මේ මේව මොකවත් මන් දැක්කේ නෑ. ඒ බෝධිසත්වයාට මං හැමදාම පින් දෙනවා. මම මේ කමටා මේ දුර්වලකම් ඔක්කොම හදාගෙන මම මෙතන ඉඳලා සෝවාන් වෙනකොට ඒ සෝවාන් ඵලයේ ඥාණය, ඒ ඵලයේ ඒ පින් ටික මං ඒ රිලවට පූජා කරනවා. මම මේ කමටාන වඩලා සකු르දාගාමි වෙලා ඒ සකු르දාගාමි ඵලය, ඒ ඵලයේ තියෙන කුසල් ටික ඒ රිලවට මං පූජා කරනවා. මම මේ කමටාන් වඩලා අනාගාමි වෙලා ඒකත් ඒ රිලවට පූජා කරනවා. කවදාරි දවසක මම රාහත් වුණාට පස්සේ රාත් වෙනකම් මගේ අඩුපාඩු පෙන්නලා දීලා කිසිම උදව්වක් නැතුව උදකලා විටපො මට සේරම අඩුපාඩු පෙන්නපු ඒ බෝධිසත්වයාට ඒ රාත් ඵලයේ පින් ටිකක් මම පූජා කරනවා කියලා එයාගේ හඩු ටික අදාගත්තා. එදායින් පස්සේ කිසිම රිලෙවෙකට එයා කරදර කළේ නැහැ. කිසිම රිලෙවෙකට වෛර බැඳේ නැහැ. කිසිම කුරුල්ලෙකුට ගල් ගැව්වේ නැහැ. කිසිම කෙනෙක් පිළිබඳ දේශසාගත දෙයක් හිතුවේ නැහැ. බලන්න දැන් එයාගේ පානාතිපාත ආරක්ෂා වෙන හැටි එයා රකින්න නැහැ. හිබේ රැකෙනවා. සම්මා සෝතේ තුලින් පාණාතිපාතා සීලය සම්පූර්ණ කළා. ඒ බෝධිසත්වයා ඒ ලබාපු මිනිසත් භවයේ සකු르දාගාමි ඵලයටපත් වුණා. එහෙනම් බලන්න ඒ shabdය තුලින් සම්මා සෝතේ තුලින් එයාට සකු르දාගාමි වෙන්න පුළුවන් අද අපට මේ වගේ වචන අපි කැළඹෙන අවස්ථා මොනතරම්ද අපට නිନ୍ଦා අපාස කරනකොට අපි වෛරමන්දින අවස්ථා මොනතරම්ද අපට මේ shabd ඇහෙනකොට කැළඹිලා අපාසුතාවටපත් වෙලා කලකිරෙලා ඒ මිනිස්සු විනාශ කරන්න තරම් අපි ද්වේෂ සාගත සිතපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි නෙමෙයිද ඒ සෑම අවස්ථාවකම අර බෝධිසත්ව ඒ තාපසයා ඒ දකපු ධර්මය අපි දැක්කේ නෑ නේද? ඒ භික්ෂුව මාර්ගඵල ලබා ගන්න තරම් දක්ෂ වුණා. හැබැයි අද අපි වෛර වෛරයෙන් යුක්ත හතුරේ කදා ගන්න දක්ෂ වුණා. විරුද්ධවාදියේ කදා ගන්න දක්ෂ වුණා. රස්සාව අයිමි වෙන්න දක්ෂ වුණා. සේනාසනේ අයිමි වෙන්න දක්ෂ වුණා. සහෝදර සංඝයාත් එක්ක වාසය කිරීමට තියෙන අවස්ථාව අයිමි කරගන්න දක්ෂ වුණා. සේනාසනේ අපට අයිමි කරගන්න දක්ෂ වුණා. යන යන්න මං නැතුව අතරමං වෙන්න අපි දක්ෂ වුණා. එහෙනම් එදා ඒ භික්ෂුව හැමදේම හදාගෙන මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවක උත්තමයෙක් වුණා. අද මේ සම්මා සෝතේ නැතුව මිනිස්සු මරන්න තරම්, දබර වෙන්න තරම්, සහෝදර සංඝයාට පාර දෙන්න තරම්, දරුවන්ට භාර්යාවට පාර දෙන්න තරම්, අපේ වැඩපොලේ ඉන්න සහෝදර සේවකයන්ට පාර දෙන්න තරම්, අපගේ ආම්පුතාට පාර දෙන්න තරම් අපි හැමෝත් එකම වෛර බැඳගෙන අපේගේ සම්පූර්ණ තිබිච්ච ಗುಣ ටික පිරීලා සේරම දේවල් අහිමි වෙලා රස්සාවක් නැති වෙලා ඉන්න ඉටින්න තැනක් නැති වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙලා පාරට විසි වෙලා නැද්ද එහෙනම් මේ කියන සම්මා සෝතේ නැත්තම් කවදාවත් පාණාතිපාත රැකෙන්නේ සම්මා දිට්ඨිය නැත්තම් කවදාවත් පාණාතිපාත රැකෙන්නේ එහෙනම් අපේ වචන වලින් මිනිස්සු ආබීලා නැද්ද සමහර බිරින්දෑවරු ස්වාමි පුරුෂයන්ට කතා කරන වචන නිසා ඒගොල්ලෝ කෝච්චියට පයින්නවා බස් එකට බෙල්ල තියනවා ඒගොල්ලෝ වාබීලා ඉමින් පරිසරේ නිදාගෙන ඉන්නවා උදේ බැලනකොට මැරිලා ඒ මිනිස්සු ගේ ඇතුලේ කාමරේ බෙල්ලේ වැලදාගෙන මැරිලා මොකක්ද හේතුව ඊයේ රෑ කතා කරපු වචනවල ආනිසංස ඒනා වචනයක් නිසා දිවි නසා ගන්නවා නම් මේ වචනවල පලා පවා පාණාතිපාතා තියෙනවා නේද වචනවල මිනිසුන්ට මැරෙන්න කතා කරන්නේ නැද්ද ඒ මිනිසුන්ට ජීවිතේ එපා වෙන්න කතා කරන්නේ නැද්ද රෙදි යන්නගෙන පාරේ යන්න බැරි තරම් නිന്ദා අපාස කරන්නේ නැද්ද මේ වචනවල පාණාතිපාතා තියෙනවා ඒ පාණාතිපාතා මොනවා කරලත් අපට හදන්න බෑ සම්පප්පලාප පිසුනා වාච පරුසා වාච මුසා වාච ව්‍යාපාද චේතනා කියන මේ මොකවත් හදන්න බෑ මේ කිසිම සීලයක් රකින්න බෑ හේතුව සම්මා වාචාව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය හදලා ඉන්න ඕනේ අර කියන සිල් ටික රකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා වාචාව හදන්න නැති කිසිම කෙනෙකුට මේ කියන පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප ව්‍යාපාද වාචා එහෙම නැත්නම් මුසාවාද කියන මේ කියන සීලය විනය කිසිම කෙනෙකුට රකින්න බෑ. හේතුව හැම එකක්ම රකින්න නම් ඉස්සෙල්ලාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචාව හදලා ඉන්න ඕනේ කෝක කරන්නන් එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණමය වචනවලින් මිනිස්සු ආබිව්වනම් වචනවලින් මිනිස්සු මරුණනම් ඒ කියන පාණාති පාතාමේ වචනවලින් නොවෙන්නනම් අතුරු වචනවලින් බී නොවෙන්නනම් අපට විරුද්ධවාදීව වචනවලින් බී නොවෙන්නනම් අපට අමනාපකම් ඇති මිනිස්සු ඇති නොවෙන්නට නම් අපි ඉස්සෙල්ලාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචාව අදන්නට ඕනේ සම්මා වාචාව තුළින් ඒ වචනවල තියෙන පාණාති පාතා හිබේ රැකෙනවා රකින්න කිසිම දෙයක් ඉතුරු වෙලා 哎。 එහෙනම් අද අපේ ඇසිරීම නිසා අපට මිනිස්සු විරුද්ධ වෙලා අපේ චර්යාව නිසා මිනිස්සු වාදොන් නැද්ද? භාර්යාවගේ තියෙන ඇසිරීම රටාව නිසා ස්වාමි පුරුෂයෝ බෙල්ලේ වැළදාගෙන මැරෙනවා. මොකද්ද මගේ පෙම්වතිය මට විරුද්ධ වුණා. මගේ පෙම්වතිය අනියන් සම්බන්ධයක් ඇති කරගත්තා. මගේ පෙම්වතිය මට පිටිපාලා අසුවලා කසාද බැන්දායි කියලා බෙල්ලේ වැළදා ගන්න නැද්ද? වාබීපු පෙම්වතෝ නැද්ද? මූදර පැනපෝ ගඟට පැනලා දිවිනසාගත්ත මිනිස්සු නැද්ද? එහෙනම් එක එකනාගේ අපේ චර්යාව නිසා මිනිස්සු මැරෙනවා. එහෙනම් ඒ සම්මා කම්මන්තේ නැති නිසා පාණාතිපාතා වෙන්නේ. එහෙනම් අපි නිවැරදි ලෙස ජීවත් වෙනවා අපි සම්මාවෙන් ඇසිරෙනවා කවදාවත් අපේ චරිතය නිසා ඇසිරීම නිසා මිනිස්සු මැරෙන්නේ පාණාතිපාතා සිද්ධ වෙන්නේ එහෙනම් අපේ කයට සිල් දුන්නට වැඩක් නැහැ. කයට විනය පැනෙව්වට වැඩක් නැහැ. කයට අපි කොච්චරනම් සිල් රකින්න උත්සාහ කළත් වැඩක් නැහැ. සම්මා කම්මන්තේ නැතිනම් කවදාවත් මේ ක්‍රියාවේ නිවැරදි නිවැරදි කමක් ඇති වෙන්නේ අපේ චර්යාව නිසා සහෝදර සංඝයා ගලෙන් පල්ලයට පයින්නවා. අපේ කම්මන්තේ නිසා සහෝදර සංඝයා වාබනවා. අපේ කම්මන්තේ නිසා බිරින්දෑවරු වාබනවා. අපේ කම්මන්තේ නිසා ස්වාමි පුරුෂයෝ දිවිනසා ගන්නවා. අපේ කම්මන්තේ නිසා දරුවෝ දිවිනසා ගන්නවා. ඇයි මගේ අම්මා ගණිකාවක්. ඒ ගණිකාව නිසා මිනිස්සු නින්දාව අපහාස කරනවා. ඒ දරුවන්ට සමාජයේ ජීවත් වෙන්න බෑ. දරුවෝ වාබීලා මැරෙනවා. දැන් ඒ ක්‍රියාව නිසා නෙමෙයිද පාණාතිපාතා උනේ. ඒකට හේතුව සම්මා කම්මන්තේ වායාමේ නැති නිසා නේද? එහෙනම් අපේ චරිතය දුර්වල වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ චරිතය නැති වෙනකොට අන්න පාණාතිපාතා සීලය කැඩෙනවා. කය ගස් බැඳලා තිබ්බට වැඩක් නැහැ. කය ගලේ තියලා බැඳලා වැඩක් නැහැ. කොච්චර ඒවා බැඳලා කරලා තිබ්බත් ඒ සම්මා කම්මන්තේ නැත්තම් නිවැරදි ඇසිරීම නැත්තම් නිවනට ගැලපෙන විදිහට අපි ජීවත් වෙන්නේ නැත්තම් ඒ කියන නිවැරදි චරිතය අපි තුල නැති තාක් තාක්කල් මේ කියන පාණාතිපාතා කවදාවත් රැකෙන්නේ අපේ චරිතය වාව ගන්න බැරුව අම්මා තාත්තා කෙලින්ම දිවිනසා ගන්න තීරණයට එනවා. අපේ චරිතයේ අඩුපාඩු වාව ගන්න බැරුව බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ දිවිනසා ගන්න තත්ත්වයට එනවා. අපේ චරිතය වාව ගන්න බැරුව දරුවෝ දිවිනසා ගන්නවා. එහෙනම් මේ තරම් අපේ ජීවිතවල අපේ අඩුපාඩු තියෙනවා. චරිතවල ඉරියව්වල ඇසිරීම්වල අඩුපාඩු තියෙනවා. මේවා නිවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩු අදා ගන්නට ඕනේ. තව තවත් මේ අඩුපාඩුත් එක්ක ජීවත් වෙලා නැවත ජාති ජරා බව හදාගෙන නැවත මේ වගේ දුක් විඳින තත්ත්වයක් ඇති කරගන්න එපා එහෙනම් අපේ ජීවිතේ සෑම අඩුපාඩුවක්ම අපි තේරුම් ගත්තා. අපේ දුර්වලකම් හැම එකක්ම අපට තේරෙනවා. මෙච්චර කාලයක් අපි බැලුවේ අපි මේ කොහොමරි මේ සීලය රකින්නවා, මේ කියන දසසීල් රකින්නවා, 227ක් සංවර සීලය රකින්නවා, මේ කියන උපසම්පදා සීලය රකින්නවා, සාමණේර සේකියා ඇත්තපාම රකින්නවා, දසසීල් රකින්නවා, අටසීල් රකින්නවා, පන්සීල් රකින්නවා. හැබැයි අපි රැකපු එක සීලයක්වත් නැහැ. සීලය රැකන රැක්කනම් එක සමාධි වෙන්න එපාය. සමාධි වුණා නම් ප්‍රඥාව පාළ වෙන්න එපාය. ප්‍රඥාව පාළ වුණා නම් මේ සෑම නාම රූප තුලම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැටෙන්න එපාය. චතුරාර්ය සත්‍ය තේරෙන්න එපාය. හැම නාම රූපයක් තුලම හැම සතරමා භූතයක් තුලම මේ කින ඒ සතරමා භූත තුල තියෙන ඒ සතර සතිපට්ඨානයේ වැටෙන්න එපාය, තේරෙන්න එපාය. එහෙනම් ඒ කිසිම ප්‍රඥාවක් අපි තුල නැත්තම් සමාධිය වැඩිලා නෑ නේද? සමාධිය වැඩිලා නැත්තම් අපි තුල කිසිම සීලයක් රැකිලා නෑ නේද? එහෙනම් මෙච්චර කාලයක් අපි සීල් රැකලා නෑ. සීල් රැකින්න මාන්සි වුණා විතරයි අපරාධේ මාන්සිය උලන් අල්ලන්න කරපු මාන්සියක් වාගේ මේ සේරම මාන්සිය අපත ගියා දැන් මේ මාන්සිය දරන්න එපා දැන් ඉබේ සිල් රැකෙන ක්‍රමවේද අපි දන්නවා ඉබේම මේ සිල් රකින්න පුළුවන් කියලා දැන් අපට විශ්වාසයි දැන් ඉඳලා මේ සීලය රකින්න මේ මොහොතේ ඉඳලා ඉබේම සිල් රැකෙන ක්‍රමයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සිල් රැකෙන ක්‍රමය හදන්න එහෙනම් සම්මා දිට්ඨිය රකින්න සෑම කෙනාම සම්මා දිට්ඨිය වඩන සෑම ආර්ය ශ්‍රාවකයාම සම්මා දිට්ඨිය තුළින් පාණාතිපාතා රකින්නවා සම්මා සෝතය රකින්න සම්මා සෝතය වඩන සෑම ආර්ය ශ්‍රාවකයෙක්ම සම්මා සෝතය තුළින් පාණාතිපාතා රකින්නවා සම්මා වාචා වඩන සෑම ආර්ය ශ්‍රාවකයෙක්ම සම්මා වාචාව තුළින් පාණාතිපාතා රකින්නවා සම්මා කම්මන්තේ වායාමයේ වඩන සෑම ආර්ය ශ්‍රාවකයෙක්ම ඒ තුළින් පාණාතිපාතා රකින්නවා සෑම ආර්ය ශ්‍රාවකයෙක්ම සම්මාවෙන් සිතනකොට සම්මා සතියෙන් සිතනකොට අරම මනුස්සයා මගේ බිරින්දෑව ගත්තා. ඒ මනුස්සයා කවදාරි මරනවා. ඒ මනුස්සයාට හෙනවදිනවයි කියලා සිතුවිලි වලින් අපි ප්‍රාණඝාත කරනවා නම් සම්මා සතිය තුලින් විතර නේද? ඒ ප්‍රාණඝාතයෙන් අපි නිදහස් වෙන්නේ. මිනි මරන්න නැතුව, සත්තු මරන්න නැතුව, ඝාතන චේතනාවලින්, කර්ම වලින් නිදහස් වෙන්න පුළුවන් සම්මා සතියෙන් විතරයි. එහෙනම් අපි සිතුවිලි වලින් අසුවලා මරන්නට ඕනේ. අසුවලාට එනවදින්නට ඕනේ. අසුවලා කවදාරි දවසක අතපය අබ්බගත වෙන්න ඕනේ අතපය කැඩිලා අයිම අහිමි වෙලා බිම දිගේ ඇදී ඇදී යන්නට ඕනේ. ඒ මනුස්සයාගේ දේපල අහිමි වෙලා ඉඟා කන්නට ඕනේ. මේ වගේ සිටිවිලි මිනිසුන්ට වෛර කරනවා නම්, මේ වගේ සිටිවිලි මිනිසු විනාශ කරනවා නම්, මේ වගේ සිටිවිලි ලෝක සත්‍යයා අපහසුතාවයට විඩාවටපත් කරනවා නම්, ඒ මිනිසුන්ගේ චරිත ඝාතනය කරනවා නම්, ඒ මිනිසුන්ගේ කය ඝාතනය කරනවා නම්, ඒ මිනිසුන්ගේ සම්පූර්ණ මිනිසත් භවය නැත්තටම නැති කරනවා නම්, මේ කියන ඒ සෑම චෛතසික වලින් ඇතිවෙන අඩුපාඩු හැම ඝාතනයක්ම හැම පාණාතිපාතාවක්ම අපට නිවැරදි කරන්න පුළුවන් සම්මා සතිය තුළින් එහෙනම් සම්මා සතිය වඩන ආර්ය ශ්‍රාවකයා සම්මා සතිය තුළින් පාණාතිපාතා රකිනවා එහෙනම් පාණාතිපාතා චේතනාම් භික්කවේ කම්මං වදාමි ඒ කියන කර්මයෙන් නිදාසෙලා අද ඉඳලා සියලු සත්වය සුවපත් වෙන මානසිකත්වයටපත් වෙනවා අපිට කරප හැම හතුරෙකුටම පින් දෙනවා හැමදාම අපගේ දේපල උදරගත්ත අපේ දරුවා උදරගත්ත අපේ බිරින්දෑවරු දෙමව්පිය උදරගත්ත අපේ වත්කම් උදරගත්ත අපේ රත්තරන් මුතුමැණික් උදරගත්ත හැම කෙනාටම පින් දෙනවා ඇයි අත්තරින්න බැරිව තිබිච්ච හැම දෙයක්ම උදරගෙන අත්තරින්න උදව් කළා නේද බැඳිලා හිටිය හැම එකක්ම බැඳීම් කඩන්න බැරි අපේ බැඳීම් ටික උදරගෙන ඒ බැඳීම් වලින් අපි නිදාස් කළා නේද කවදාරි අත්හරින්න බැරුව දුක් විඳින්න තියෙන අවස්ථා ටික හැම දෙයක්ම දේපොළ ටික ඉමි කරගෙන උදුරගෙන ඒ හැම අත්හැරීමක්ම හැම දුර්වලකමින්ම අපි නිදාස් කළා නේද අපේ අත්හැරීම මේ බෝධිසත්වරු සම්පූර්ණ කළා අපේ පාරමිතා ඒගොල්ල සම්පූර්ණ කළා අපේ බැඳීම් ටික කඩන ඒ ಗುಣධර්ම ටික ඒගොල්ල වැඩුවා අපේ අත්හැරීම් ටික ඒගොල්ලෝ ඇති කළා එහෙනම් අපි වඩන්න ඕනේ අපේ නිවීමට අවශ්‍ය දේ අපේ අතුරු මිතුරු ඇවිල්ලා අපේ රාජකාරී කරලා අපේ පාරමිතා පුරලා අපේ ಗುಣධර්ම ඒගොල්ලෝ වඩලා බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා අපේ දුර්වලකම් හැම දෙයක්ම හතුරු ටික අවිලා හරිගස්සලා අපේ තියෙන හොඳ දේවල් හැම දෙයක්ම මිතුරු අවිලා හරිගස්සලා එහෙනම් මේ ලෝකේ අපිට තියෙන පිරිණිවන් පාන්න විතරයි මිතුරු අවිලා සෑම කුසලයක්ම සම්පූර්ණ වෙන්න උදව් කළා අතුරු අවිලා අපේ අකුසල් ටික සම්පූර්ණ කරගෙන ගෙවලා ඉවර කරන්න උදව් කළා එහෙනම් අත්තරින්න දේවල් අත්තරින්න බැරුව හිටපු දේවල් අතුරු අවිලා උදරගෙන මේව අල්ලගෙන හිටියට හරියන්නේ නැහැ බිරින්දාවට බැඳිලා හිටියට අරින්නේ තව කොච්චර කාලයක් කාමයේ ඇසිර ඇසිර දරුවා හදාද ඉන්නද? මට දෙන්න භාර්යාවයි දරුවයි ගිහිල්ලා තපස් රකින්න කියලා ඒ බෝධිසත්ව අපට මාන වෙලා ಗುಣධර්ම වඩන්න අපි සම්පූර්ණ නිදාස් කළා. ඒ උත්තමයාට හැමදාම පින් දෙන්න අවශ්‍යයි. ඒ උත්තමයා අපිව නිදාස් කළා. මේ තපස් ජීවිතයේ දුන්නා. අද ඉඳලා Brahmacharyaව රකින්න අපට ජීවිතයේ අවස්ථාවක් දුන්නා. අපට කවදාවත් Brahmacharyaව රකින්න බෑ. ඇයි පොඩ්ඩක් ඇරෙන්න බෑ. භාර්යාව ගඟේ අතපය වදිනවා දරුවන්ගේ සෙනෙහසෙන් නිදහස් වෙන්න බෑ ඇයි උදේ හවස ඒගොල්ලෝ හුරතල් වෙනවා හැම දෙයක්ම බාර අරගෙන ඒ ගිනි ගොඩ බදාගෙන ඒ ගිනිහල්ගේ අයිති කරගෙන අපිය සම්පූර්ණයෙන්ම නිවීමට නිදහස් කරපෝ ඒ බෝධිසත්වයාට පිළිමයක් නෙලන්න අවශ්‍යයි ඒ උත්තමයා ඉන්න දිශාවට හැමදාම වැඳලා සාදු කියන්න අවශ්‍යයි ඇයි සම්පූර්ණ බිරින්දාගේ යුතුයකම් ටික කරනවා දරුවන්ගේ යුතුයකම් ටික කරනවා සම්පූර්ණ ගීගේ ගිනිගේ වාගේ පෝරණු ඇතුලේ ඇතුලේ උදේ ඉඳලා ඉඳලා රෑ වෙනකම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් නිසා ඒ මිනිසයා දැවි දැවි දුක් වෙනවා මොනතරම් අපි වෙනුවෙන් අම්මා තාත්තා කරපු නැති යුතුයකමක් කළා අපි වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරපු කිසිම කෙනෙක් අපට හම්බෙලා නෑ නේද අපි වෙනුවෙන් ජීවිත කාලෙම පූජා කරලා තමන්ගේ නිවන නැති කරගෙන අපගේ මිනිස්සු වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කරන මිනිසයාට ඒ කාන්ත වශයෙන් අපි මාර්ගඵල වලටපත් වෙලා පින් දෙන්න අවශ්‍යයි අපි රාත් වෙලා පින් දෙන්න අවශ්‍යයි අනුක අනුකම්පාවෙන් ගිහිල්ලා මෙච්චර කාලයක් රාත් වෙනකන් මගේ යුතුයකම් වල්කීම් ටික කරට අරගෙන හැම දෙයක්ම සම්පූර්ණ කළාට ගොඩාක් පිං මම දැන් රාත් වුණා එතකම් මේ වගකීම් ටික දරුවට ගොඩාක් පිං දැන්වත් නිවන් දකින්න කියලා අපි වඩපු ධර්මයේ යට දේශනා කරන්න අවශ්‍යයි හේතුව එයා අපිට විශාල සේවාවක් කරලා ඒකට අපි යුතුයකමක් වල්කීමක් වශයෙන් එයාට නිවෙන්න උදව් කරන්නට ඕනේ මෙන්න මේ මානසිකත්වය තමයි සම්මාව මෙන්න මේ කම්මන්තේ තමයි සම්මාව මෙන්න මේ වචන ටික තමයි සම්මාව මෙන්න මේ විදියට දැකීම තමයි සම්මාව මෙන්න මේ විදියට ශ්‍රවණය කිරීම තමයි සම්මාව මෙන්න මේ මානසිකත්වයටපත් වෙන හැමෝම සීලය සම්පූර්ණ කළා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පානවා ඒ හැමෝම ආර්ය ජාතිය ඉපදිච්ච තථාගතයන් වහන්සේගේ ඥාන වලින් ඉපදිච්ච භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ සම්බුද්ධ ශාසනය අලංකාර කරන අනාගතේ රාතන් වහන්සේ වහන්සේලා ඒ උත්තමයෝ මේ ලෝකේ පාළ වෙන බව අපට දැන් විශ්වාසයි. උන්වහන්සේලා සිල් රකින්නේ උන්වහන්සේලාගේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් ඉබේම සිල් රකින්න ක්‍රමවේදය අදලා මේ ලෝකේ පාණාති පාතා කියන ශික්ෂා පදය සෑම සත්‍යයක්ම රැකෙනවා නම් යුද්ධ හැම දෙයක්ම සම්පූර්ණ මේ ලෝකේ නිරෝධ වෙලා යනවා. මේ දක්වා අදාපු සියලුම යුද්ධ ආයුධ ටික අපිට මේස වලට කකුල් වලට ගන්න වෙනවා. ඒ අදපු අත්බෝම්බ ටික මේස එල්ලනවා නම් අඩේට වටේට තියන්න ගන්න වෙනවා. ඒ අදපු මිසයිල් වලට අපට ඒ වතුර යන තැන් වලට එහෙම නැත්නම් වේලි වලට ඉටවන්න ගන්න වෙනවා. හේතුව අපට මරන්න කෙනෙක් නැහැ. පලිගන්න කෙනෙක් නැහැ. මේ ලෝකේ වෛරකාරයෙක් නැහැ. හතුරෙක් නැහැ. හේතුව හැමෝම බෝධිසත්වරු අපිට නිවෙන්න උදව් කරනවා. ඒනා හැමෝම අපි මේ ශික්ෂාපදේ රකිමු. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් පාණාතිපාතා ඉබේම රැකෙන මානසිකත්වයට අපිපත් වෙමු. ඒනා මේ ලෝකෙම සත්වයෝ ටික මේ කියන ශික්ෂාපදේ රකින්නවනම් මේ කියන පාණාතිපාතා හැමෝම රකින්නවනම් කුරා කුඹියටවත් හිංසා කරන්නේ නැත්නම් මේ ලෝකේ යුද්ධය කියලා එකක් ඇෙන්නේ මිනිස් ඝාතනය කියලා දෙන්නේ සත්ව මාංශවල ආහාරවල ප්‍රශ්නයක් අපිට මතුවෙන්නේ හේතුව මේ ලෝකේ කිසිම සතෙක් මැරෙන්නේ නැහැ හැමෝම මිනිසුන්ට ගරු කරනවා ප්‍රාණයට ගරු කරනවා කිසිම කෙනෙක් ගස්කොලන් කපන්නේ ඇයි ඒක තුල තියෙන පාණයට හිංසා කරන්නේ එහෙනම් මේ ලෝකේ හැමෝම ආහාරයේ පිණිස විතරයි ගස් කොළන් වල කොළ જાති, ඒ ගෙඩි જાති, පළතුරු જાති ගන්නේ. මිනිසුන්ගේ යාපත පිණිස බේසජ්ජය විතරයි ඒ මිනිසු ගස් කොළන් වලින් ගන්නේ. පෝසත් වෙන්න ගස් කොළන් කපන්නේ. ඒ මිනිසු ඒ මාවත එලි කරගන්න, ඉඩම් එලි කරගන්න ගස් කොළන් කපන්නේ. ඒ මිනිසුන්ගේ වත්කම් වැඩි කරන්න, ඒ ගස් කොළන් විනාශ කරන්න, ස්වභාව ස්වභාව ධර්මයා විනාශ කරලා, වර්ෂාපතනය අවම කරලා මේක කාන්තාරයක් බවට පත් කරන්න කිසිම මිනිසෙක් වෙසෙන්නේ නැහැ. හේතුව මේ සීලය තුලින් මේ මිනිසුන්ට යථාර්ථය තේරෙනවා ස්වභාව ධර්මයාගේ වටිනාකම තේරෙනවා එහෙනම් මේ ශික්ෂාපදය අපි හැමෝම හිබේම රකිමු හිබේම රකින මානසිකත්වයට අපි හැමෝමපත් වෙමු එහෙනම් මේ මොහොතේ ඉඳලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් හිබේම සිල් රකින తත්වය අපි හැමෝම වඩමු මේ ගුණ ධර්මය තුලින් අපි සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියත් ඵලවලටපත් වෙලා ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිණිවන් පාන්නට මේ මේ කියන කමඨාන මේ කමඨාන තුල ලබාගත් ආ අවබෝධය දැනුම අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි